ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 123 වෙනි නිවාසික බාහන නිවාසික බාහන වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාවටයි ඇස්සලා ඉන්නේ. ඉතින් අපි හම් වෙන පළවෙනි වතාව වගේ වැඩපළ ගණන් ඊ අවස් පටන් ගත්තේ. ඉතින් ඊ අවස් දක්වා මේ වෙනකොට නිසරණ වනේ වෙනුවෙන් සත්කාර තුනක් දැන් මේ නිවාසිකයන්ට සිද්ධ වෙලා තියෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. එක තමයි සිල් සමාදන් කරවලා තියෙනවා. දෙක තමයි භාවනා කමඨහන් පිළිබඳව උපදේශ ටික ලැබිලා තියෙනවා. තුන තමයි මේ භාවනා වැඩපිළිවෙලේ නීති පද්ධතිය දිනචරියාව මතක් කරලා තියෙනවා. ඉතින් මේකෙදී ඒ සමාදන් වෙච්ච සීල්පද පිළිබඳව කාට හරි අපහසුතාවයක් හෝ නොතේරෙන තැනක් හෝ පිසුදු කරගත යුතු දෙයක් තියෙනවා නම් ඒ වගේම අපි ජීව භාවනා උපදේශ කමඨහන් සම්බන්ධ උපදේශ පිළිබඳව අපැහැදිලි තැනක් තියෙනවා නම් නැත්නම් මේ දිනචරියාව අපේ මේ මෙතන තියෙන නීති පද්ධතිය පිළිබඳව තියෙන නොතේරෙන තනක් අපහසුකමක් තියෙනවනම් කරුණාකරලා මේ ධර්ම සාකච්ඡා වේලාවකට පාවිච්චි කරන්නයි කියනවා. ඒ තමයි අපි ධර්ම සාකච්ඡා වෙනුවෙන් දෙන පළවෙනිම මතක් කිරීම. දෙක තමයි භාවනා කරනකොට කමඨහං සුද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවනම් සම්මුඛ සාකච්ඡාවක් වශයෙන් සාමූහික භාවනා කමඨහං සුද්ධ කිරීමක් වශයෙන් මේ වෙලාවේ මතක් කරන්නයි කියලා කියනවා. තුන අපි මේක සඳහා ඒ දසුතර සූත්‍රය තමයි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව සඳහා. ඉතින් ධර්ම දේශනාවේදී සඳහන් වෙන කරුණු සමහර ලාවට සුද්ධ කර ගන්න ඕන නම් ඒකත් අපි අද නෙවෙයි හෙට ඉඳලා තියෙන ධර්ම සාකච්ඡා වලට ප්‍රශ්න වශයෙන් ලියලා ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් මතක් කරනවා. ඒ ඉදිරිපත් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ පෙට්ටියට ප්‍රශ්න කල්ලාතුව ලියලා දාන්න පුළුවන්. දෙක තමයි සභාවේ වෙලා ඉතුරුනොත් ඒ සභාවට කතා කරන්නත් පුළුවන්. මයික් එකක් අපි සූදානම් කරලා තියෙනවා. ඉද ප්‍රස්තාව ලැබෙන විදිහට කතා කරන්නත් පුළුවන්. නමුත් ඒ අහන ලියලා දැම්මත් වාචිකෝ ප්‍රශ්න නැගුවත් Tamanට අදාළ දෙයක් මිස අනවශ්‍ය ප්‍රශ්න වලට නම් වෙලාව ගන්න එපා. ඒවා නිකන් මූලධර්ම ප්‍රශ්න, විසඳ ගන්න බැරි ප්‍රශ්න. Tamanට අදාළ ප්‍රශ්නයක් නම් මම අහනවා එයාට කොහොමද ඒක අදාළ වෙන්නේ කියලා. එහෙම නැතිව අහන්න පටන් අරගත්තොත් අපි සංවිධායකයට බයිනවා. සංවිධානයේට බයිනවා. ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න එපා. ඒක ලේව සංවිධාන විසින් කියලා දෙවි ඕගොල්ලන්ට අපි මේ හම්බෙච්ච වෙලාවේ මේ පොඩි පටු પરමාර්ථයක් ඉෂ්ට කරන්න හදනවා මිසක් මුළු ලෝකෙම හදන්න ඔක්කොම කරන්න යන්නේ අපිට අදාළ ටික අහලා නාහ නාහ බැරි ටික විතරයි ආන්නේ. ඉතින් යනු අපි සීවෙනි භාවනා වැඩමුළුවේ ඉඳලා මේ වෙනකන් විශාල දියුණුවක් ලැබුවා සාමූහික භාවනා සම්බන්ධයෙන්. ඒක පිළිබඳව අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. අපිට ඒ නිසා ගොඩනැගිලා හැදුවාට පස්සේ 100ක් සෙනග හිටියත් මෙතන 200ක් හිටියත් අපිට මේ වැඩ පිළිවෙලම යන්න පුළුවන්. ඒ නිසා අපි අහන ප්‍රශ්න තෝරනවා. අපි කීලා දීලා තියෙනවා දැනට මෙන්න මේ අදාළ අංශ වලට ප්‍රශ්න අහන්න අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. ඒ අදාළ අංශ පිළිබඳව දැනුම් දීමක් වයිතනවා වැඩමුළු සංවිධානයේ විසින් හැම කෙනාටම පුද්ගලිකව මතක් කරලා ඇති. මේ මදිවට මෙතන දාන ප්‍රශ්න ඔක්කොම ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා සංවිධානය විසින් කියවලා හොඳ ප්‍රශ්න අදාළ ප්‍රශ්න විතරයි ඉදිරිපත් කරන්නේ. හැබැයි මං සංවිධානයෙන් ඉල්ලා හිටනවා ඉවත් කරපු ප්‍රශ්න හැම එකක්ම ඒ අත්තන්න කියලා දෙන්න ඕනේ ඇයි ඉවත් කරේ කියලා. ඒ ප්‍රශ්නේ ගත්තේ නැත්තේ ඇයි කියලා. මොකද නැත්නම් හරි අසාධාරණයක් වෙනවා. ඉදිරිපත් කරපු ප්‍රශ්න නිකම්ම කුණු කුඩේට යනවා. එහෙම කරන්න එපා. එතකොට අපිට පුළුවන් වෙයි දෙවෙනි දවස් තුන්වෙනි දවස් වෙනකොට ඔක්කොම එක පාරකට දාගන්න. ඉතින් ඒක මම කැමැති ආරම්භයේදී මතක් කරලා දෙන්න මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල පිළිබඳව මතක් කිරීමකට. ඉතින් මම හිතනවා මේ කියාපු ටික ප්‍රමාණවත් වෙයි කියලා. එහෙම නැත්නම් වැඩමුළු සංවිධානයෙන් අහගන්න මේක. ඊට අමතරව එකිනෙකනා කතා කරන්න එපයි කියන්නේ මෙච්චර අපි දඟලන්නේ. කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට ප්‍රශ්න උත්තර දෙන්න යන්න එපා. කිසිම කෙනෙක් කිසිම විදියකට වැඩමුළු සංවිධානයෙන් පිට වෙන දේවල් සංවිධානය කරන්න යන්න එපා. සංවිධානය කරන්න ගියොත් අපි මේ අරගෙන ගිය කුණුව නැති වෙනවා. ඒ නිසා කතා කරනකොට අහුනොත් කියොත් එම නෑ අනේ මෙයා අරයා ප්‍රශ්නයක් ආව මම උත්තර දුන්නා කියලා දෙන්නගෙම බෙල්ල ගාවිම කපලා දානවා. මට හරි ආසයි එකන දෙන්නේ කෙලවනවා දකින්න වැඩමුළු සංවිධාන. වැඩමුළු අතරමැද. මොකද හේතුව මේ සිංහල අයත් එක්ක වැඩ කරා ওই මාස දෙකේම ඕනම ජාතිකයෙකුට කිව්වොත් කතා කරන්න එපා කියලා කතා කරන්නේ. සිංහල කෙනා හිටියොත් එක්කනේ. අර නම කනවා. ගමත් කනවා. ඉන්නම බෑ. දැක්කොත් එහෙම දෙමලිච්චෝ වගේ දෙන්නේ දැකම කච කච කච කච කච දානවා. ඉතින් මට මට කේන්තියක් නැහැ තමයි. මට කේන්තිය නැද්ද කියලා තේරෙන්නේ ඒ වෙලාවට විතරයි. ඒ වෙලාවට මට තේරෙන්නේ නැහැ මම කොතනද ඉන්නේ කියලා. මෙච්චරත් කියලා දීලා ඔක්කොමත් පහසුකම් දීලි වෙරලා මේ අරයාගේ ප්‍රශ්න මෙයා අහන්න හදනවා. එයාට උත්තර දෙන්න හදනවා. මේ ධම්මජීවහමසෝ gediy piti මින්නවානේ. අහන්න බගේ. මම ਸਰබලධාරී නිසා නෙවෙයි එහෙම කියන්නේ සරුවච්ච නිසා නෙවෙයි. අපි මේ 150 කටක් එක ගමනක් යනකොට හැම කෙනාට මුදුන වෙන්න දෙන්න බෑ. හැම කෙනාටම ගරු වෙන්න දෙන්න බෑ. ඒ නිසා දෙන්න දෙන්න එකතු වෙලා ඉන්නවා දැක්කොත් දෙන්න දෙන්න එකතු වෙලා කතා කරනවා දැක්කොත් මම අනුකම්පා කරන්නේ නැහැ. ඒක මම මුලින්ම මතක් කරන්නේ මේ නිසා සමහර වෙලාවට වැඩමුළු වලට එන සංවිධානයේ එන අයට අනික් අය තරම්වත් මාව හම්බෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම අනිත් පිටේ නාය සම්පූර්ණ වළක්වලා තියෙනවා. කවුරුවත් හම්බෙන්න දෙන්න එපා මාව. ඔක්කොම තොරතුරු ඔෆිස් එකේ තියෙනවා කියලා දීලා තියෙනවා. මොකද වැඩමුළුවට එන අයවත් මම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පිටා එන්න එපා මාව හම්බෙන්න කියලා. මම පුළුවන් තරම් මගේ වැඩ වලට වෙලාව ගන්න මම ඉල්ලනවා මේ සංවිධානයේට සංවිධානයනොත් ඒ සම්බන්ධ වෙන අයනොත් මේක අපි ගරුවක් විදියට සැලකිල්ලක් විදියට ආර්ය සූක්ෂණී භාවය රකිමු ප්‍රශ්නයක් තියෙනවා නම් ඇසිය යුතු ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමේ තමයි මේ පෙට්ටියට ලියලා දාන්න නැත්නම් වැඩමුළු සංවිධානයේට කියන්න අනික අය උත්තර දෙන්න යන්නත් එපා කතා කරන්න යන්නත් එපා කතා කරපු ගමන් කන් ඇත්තේ බීරෙක් වගේ ඉඳ කතා කරන්න පුළුවන් වුණාට ගුළුවෙක් වගේ ඉඳලා මේකට සංවිධාය සහයෝගය දෙන්න මේ මේ 14 පහ ඇතුළත කතා කරුවේ නැහැ කියලා බරපතල වෙනස්කම් වෙන්නේ නැහැ. ඉතින් ඒක කියන තමයි මම අර කල්ල කල්ලතු කතා ටික කිව්වේ. ඉතින් ඔක්කොම දැන් කිව්වට පස්සේ අපි යනවා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරේ පටන් ගමු කියලා. කියවලා බලලා තියෙන මේවා. කියවන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද ප්‍රශ්න 14ක් තියෙනවා දෙකක් ඇත්තටම ඉවත් කරන්න උන අර ස්වාමින් වහන්සේ කිව්වා වගේ අර වැඩසටහන ගැන අපි ඉස්සර කියපු අර කමටහන් ගැන සම්බන්ධ ප්‍රශ්න දෙකක් තිබුණා ඒක අපි හිතන්නේ ඒ අයට අපි දැනුවත් කරන්නම් ප්‍රශ්න 14ක් තියෙන හුඟක් ඒ ආධුනිකයින් හිතා ඒ ආධුනිකයාගේ ප්‍රශ්න තමයි මම කියවන්න සමිනා හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදුණෙමි. සක්මන් සක්මනෙහි යෙදී සිටෙමි බව මෙනෙහි කරගනිමි. පාදයේ එසවෙන ඉදිරියට තල්ලුවන සහ පොළවේහි ගැටෙන අවස්ථාවෙන් අවස්ථාවෙන් අවස්ථාවන් වශයෙන් දැන ගැනීමට හැකිවිය. පියවර 5 7 පමණ සිත ඒක ඒකැනට කැමැති පැවති බව දැනුනි. ඉන්පසු බාහිර අරමුණකට සිත යොමු වේ. නැවත සක්මනේ යෙදෙන බව මෙනෙහි කළෙමි. පියවර කීපයකට වඩා සිත එකඟව නොතිබුණි. පර්යංකේ වාඩි වී ආස්වාසය ගැන ඒක ස්වාමීන් වහන්සේ සක්මලට විතරයි. වෙන වෙනම උත්තර දෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් ඒකදී මේ ස්ථාන තුනක් ගැන මතක් කරන්න කැමති. එකක් තමයි සක්මන්ට හිත යෙදුවා හිත ගියයි කියලාත් ලියලා තියෙනවා වැටහිච්ච දේ ළඟට ඇවිල්ලා කියලා නැහැ. ඒ වක්මන් කරනකොට පයට වැටහිච්ච දේ කිව්වේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒක අපි තමා විහිම භාවනාට කරන ආර්යාදුවක් වෙනවා. ඒ නිසා මේ ඒ ලියුපෙකන කැමැති නම් සභාවට කියන්න පය තියෙනකොට නැත්නම් සක්මන් කරනකොට මොනවද වැටහුනේ කියලා ඒක කියන්නේ නැති වුණොත් ඒ කියන්නේ මේ අපිට වැද්දගත්ම තොරතුරු සභාගත කරලා නැහැ. දෙක පිට අරමුණට හිත ගියයි කියලා කියනවා අරමුණ මොකද්ද කියලා කියලා නැහැ. ඒක තමයි ඉතින් ඔක අත්‍යවශ්‍යම දේ. මයි සද්දකට පිට හිට ගියා, වේදනාවට හිත පිට ගියා, හිතවිල්ලකට හිත පිට ගියයි කියලා ඒ කාරණාව කිව්වේ නැත්නම් ඉතින් වෙන කෙනෙකුට සම්බන්ධ වෙන්න බෑ. ඊට පස්සේ ආපහු මේ අරමුණට හිත ගත්තයි කියන කතල දෙනක බොහොම හොඳයි. ඊට පස්සේ කියලා තියෙනවා මට අරමුණු පිට එනවා වැඩි මොකද මූල කර්මස්ථානට ගෞරව කරන්න දන්නේ නැහැ. ගෞරව කරනවා නම් මූල කර්මස්ථානය සක්මනේ ඉන්නකොට වැටහිච්ච දේ ලියුමට ලියන්න කියන එක තමයි මම අර කියපු වචන සේරගම කියන්නේ එකයි. භාවනා කරනට වැටහිච්ච දේ ලියන්න. මම පෙන්නනම් අද ඉඳලා තුන්වෙනි දවසේ යනකම් එක්කෙනෙක්වත් ඒක ලියන්න නැතුව වටේ දේවල් සේරම ලියනවා. ඒතකොට සද්ද ඇුණයි කියලා කියනවා, බාහිර අර කරදරය ආවයි කියනවා, මේක උණයි කියලා කියනවා, අරමුණට හිත ගියයි කියලාත් කියනවා. මොනවද අරමුණට හිත ගියාට පස්සේ වැටුනේ මොකද්ද කියන එක ඒක නොකිය වටවලල ගිනියන තමයි මායя කෙලස් ඉන්නේ. ඒ නිසා අපි දෙගොල්ලෝ එකතු වෙලා මායя පරද්දන්න ඕනේ. මගේ පය තියෙනකොට මට දකුණු කකුලට විලුඹට බර ගතිය දැනෙනවා. වම් කකුලට මෙහෙම දැනෙනවා කියලා මේ කාරණාව කිව්වම මාළය පරදයි. එතකොට හිතවිලි බාධාව නැතුව අපිට අරමුණු ලොක් කරගෙන අරමුණ මුල් කරගෙන යන්න පුළුවන්. ඒක පළවෙනිම ලියුම ඔය. ඒක වැරදි තුනක් තියෙනවා. ඉතින් මම කැමති මේ මේ ලියපෙකන ආදුකන වුණාට ඇත්තටම ඕනද මේක විසඳ ගන්න විසඳ ගන්න ඕන සක්මනට වැටහිච්ච දෙය කියන්න මට සභාවට ඉදිරිපත් කරන්න කැමතිද? එතකොට අපිට පුළුවන් මේ අනික් අයටත් මතක් කරලා දෙන්න ලියුමක් ලියනකොට අන්තර්ගතයේ දාලා ලියන්න නැත්තම් වැඩේ වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙනවද කවුරු හරි ඒ කියප එකන මේ එහෙම නැත්තම් අපි ඊගා ප්‍රශ්නට යනවා. පර්යංකේ වාඩි වී ආශ්වාසය ගැන සිතුවෙමි. නාස්පුඩු වලින් ඇතුළට යාම හොඳින් දැනුනි. දකුණු නාස්පුඩුවේ පුඩුවට වඩා වැඩි සිසිලක් දැනුනි. ආශ්වාස ප්‍රාශ්වාසයේ ආශ්වාසයට වඩා උණුසුම් බව දැනුනි. වම් වාස්පුඩුව වම් නාස්පුඩුවට වඩා වැඩියෙන් උණුසුම දැනුනි. ආශ්වාසයේ ප්‍රාශ්වාසයට වඩා දිග වැඩි බවක් දැනුනි. සිත වෙනතක යොමු නිසා වාර කීපයකට වඩා මෙය අත්දැකීමට නොලැබුණි. බාහිර ශබ්ද නිසා මුළු උත්සාහය බිඳුන අතර ඉන්පසු සිත බාහිර අරමුණු කරා යාම නිසා අපහසු විය. ඉරියව් වෙනස් කළෙමි. ඔබ වහන්සේට නිරෝගී නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මම ඉරියව් වෙනස් කරව වහන්සලා ඉරියව් වෙනස් වේවා කියලා ලිවනම් හරි ලියුම. එහෙම තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒක නෙමෙයි නම සක්මනත් එක බලනකොට මේකේ තොරතුරු ටිකක් තියෙනවා. මේක කියලා තියෙනවා නාස්පුඩු වල මේ උණුසුම් ගතිය, සිසිල් ගතිය, දිග බව, කෙටි බව සඳහන් වෙනවා කියලා. ඒක තමයි මම ඉල්ලන්නේ. පරියන්කේදීත් ඒ වගේ දේවල් වෙනස් කරන්න. ඊට පස්සේ මේකේ සද්දයකට පිට ගියයි කියලා පිට ගිය කාරණාවක් ලියලා තියෙනවා. ඒකත් හොඳයි. හරිකට වැඩිය හරියටම තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ සද්දෙට හිත පිර ගියාට පස්සේ ඒ සද්ද බාධා වැඩිකම නිසා Tamanට වර්ධින පැත්ත, පරදින පැත්ත බැරි වැඩි වැඩි වෙලා ඉරියව් වෙනස් කරපු කතාවල් තියෙනවා. නමුත් හොඳට බලන්න සක්මනේදී ඔයිට වැඩි ඕකේ තොරතුරු තියෙනවා. හිත පිට ගියාට ඒ සක්ත කරදර ඉවරනට පස්සේ හෝ නැවතත් ආයෙත් ආනාපානට ගෙනල්ලා තියන්න පුළුවන්ද? ගෙනත් තියලා බලනකොට ආනපානේ කලබල වෙලාද නැත්නම් ආනපානේ තිබුණ විදිහටම තියනවාද කියලා කැඩෙන්න කැඩෙන්න නැවත ගෙනත් තියන්න ආදුනික මනස කියලා මේකට අපි කියනවා. තිබ්බට පස්සේ එක දිගට තියෙනවා නම් ඒ කියන්නේ අපි ගිය ආත්ම නිවන් දැකලා මේ හැවිලා තියෙන්නේ. එහෙම ආපු අය මගේ ජීවිතේට මම දැකලා නැහැ. කැඩෙන්න කැඩෙන්න ආපහු ගෙනත් යන්න අපි ආධුනික මනසක් ඇති කර ගන්නවා. ඒකට කියනවා නවක යෝගාවචරය කියලා නැත්නම් ආදි කම්මික යෝගාවචරය කියලා. ඒ කැඩෙන වෙලාව හැම වෙලාවෙම Tamange නිහතමානීකම අහිංසකකම බලන තැන. ඒ සද්දෙට වෛර කරොත් අපිට ගෙනත් යන්න හිතෙන්නෙත් නෑ ඇඟත් වෙහෙස වෙනවා දල දඬු වෙනවා. ශබ්ද එන්නේ දැන් නම් පේන්නේ පිට ප්‍රශ්නයක් නිසා කියලා අපි සංසාරේ පුරාවට අනුභවනා කරනකොට කරදර කරන්නේ. ඒක වලින් කරන්න දෙන්නේ කොහේ ගියත් එනවා සද්ද. තියෙන ප්‍රශ්නේ සද්ද ආවට පස්සේ ඉතින් පෙර කර්මෙට සද්ද ආවා. නමුත් ඊට පස්සේ ආපෝගෙන අරමුණේ තියන්න පුළුවන්ද? ඒ තියෙන හැම වෙලාවෙදීම අලුතින් උපදිච්ච බබෙක් වගේ ඉස්සලාම ආනාපාන කරන කෙනෙක් වගේ කරන්න අපි අහිංසක වෙනවනම් හැම කරදරයකින්ම අපට අලුත් හිතක් ඇති කරගන්න ආධිකම්මිකෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තොරතුරු වාර්තා කිරීමෙන් බලනකොට සක්මන්ට වැඩිය හොඳට පරියන්කේ තොරතුරු ඇවිල්ලා තියෙනවා. නමුත් දෙකේම මම දන්නවා ඊට වැඩිය මම මේ දෙන කාරණාව හිතේ තියාන ලිව්වොත් අනිත් දවසෙත් ඊට වැඩිය තොරතුරු ඇතුල් කරන්න පුළුවන් ওই පරියන්කේට ওই සක්මනට ඒකට තේරෙයි ඒ ඇතුළත් කරන තරමට තොරතුරු අහුරන තරමට හිත පිට යනවා අඩුයි ඒක අපිට හම්බෙන ආශිර්වාදයක් අරමුණට ආදරය කරේ නැත්නම් හිත පිට යනවා හම්බෙන හම්බෙන ලාවේ අරමුණට ආදරය කරනවා කියලා කියන්නේ තොරතුරු වார்த்தාවට ඇතුල් කරුවොත් Taman දන්නවා සෙනග ඉන්න තැනක වාහනේ අප්ප ගන්න නැතුව යන හැටි දන්නවා සෙනග ඉන්නවයි කියලා වාහනේ නැත කරන හිටියට කවදාකවත් ගමනක් වෙන්නේ නැහැ. ඒ නිසා අතරින් පතරින් දාගෙන යන්න දාගෙන යන ගමන් අප්ප ගන්න එපා. වේගය අඩු වුණාට කමන්නේ. ඒ සෙනග පැනනට පස්සේ ආය යන්න පුළුවන්. ආන්නේ ඒ පණිවිඩය දීලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපානය ආන පර්යංකයට පර්යංක භාවනාවට වාඩි වී විනාඩි දෙක තුනක් ගත වූ පසු යන්තමින් ආස්වාසය දැනේ. එවිට මුහුණෙන් තනින් තන අගින් අනින්නාක් බඳු පහුරු ගන්නක් වැනි කැසිල්ලක් වැනි වේදනා ඇතිවේ. එවිට ටික වේලාවක් සිට එම ප්‍රදේශ අතගෑමට සිත් යෙදීම නිසා නැවත තැම්පත් වීමට සිදුවේ. නැවත සිදුවන්නේ එම දෙයමය. කරුණාකර උපදේශක් පතමි. ඒක නාගෙවත් මම කැමති ඉදිරිපත් වෙනවා නම් හොඳ කරුණු ටිකක් මතු කරලා දෙන්න පුළුවන්. මට දැනගන්න ඕනේ මේ විදියට භාවනා කරනකොට මේ මූණ දැනෙන අස්වාභාවික කම්පන චංචල භාවනාවේ ප්‍රතිඵලයක්ද නැත්නම් භාවනාවට අරියාදුවක්ද කියලා. ඔව් මගේ ප්‍රශ්නේ තමයි ඒ භාවනා කරගෙන යනකොට මේ හැමේ යම් යම් විකෘති තේරෙන්න පටන් ගන්නවා. ඒක Tamanට වැටහෙන්නේ මේ භාවනා කරලා හිත කයට ආපු නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්ද සතිය ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් මේ සතිය වඩන භාවනා කරන මට මාරය ඇවිල්ලා කෙලෙස් ඇවිල්ලා මට කරන කරදරයක් අරියාදුවක් විදිහට වැටෙන්නේ. එහෙම සිතුවිල්ලක් මොකුත් පහළ වුණේ නැහැ. එනකොට මේ හරියෙන් සෑම තැනම එනවා විදිනවා වගේ කසනවා වගේ නලියනවා වගේ එතකොට ටිකක් කළා මම එහෙම කාගෙන ඉන්නකොට හිතෙනවා එතනට ගහන්න හිතෙනවා අත ගන්න හිතෙනවා එතෙන් තියනවා ගිහිප ගමන් ආපහු මුලට යන්න ඕනේ ඒ ගිහිල්ලා එන්නේ ඒ ටිකම තමයි චක්‍රය ඒ චක්‍රය බොහොම හොඳයි. ඒ චක්‍රය පිළිබඳව ලියන්න දෙයක් ඇත්තෙත් නැහැ, චෝදනා කරන්න දෙයක්වත් නැහැ. Taman දන්නවනේ මේ භාවනා කරන නිසයි, කයට හිත ආපු නිසයි, කය කහනවා තේරෙන්නේ කියන එක යෝගාවචරයට ඔක ප්‍රශ්නයක් වෙන්නේ ඔක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒක පිළිබඳව පැහැදිලිකම නැති නිසා. ඒ නිසා අනිද්දාසේ යනකොට මතක තියාගන්න කයට හිත ආවනම්, කයේ වෙනද නොතිබිච්ච, නොදැනිච්ච සියුම් සියුම් සංවේදන එන්න පටන් ගන්නවා. ඒ වෙලාවට සතුට වෙන්නේ. දැන් කය හිත තියෙන අතීතෙත් නෙවෙයි අනාගතෙත් නෙවෙයි. එතකොට තමයි තේරෙයි ඒක කැහුවත් හිත කැඩෙන්නෙත් නැහැ. කැඩුනත් ආය යන්නේ ඔතෙන්මයි. මේ දැන් ගිහිලා තියෙන්නේ අරියාදුවට අරගෙන අරියාදුවට ගන්න එපා. විකල්ප අදහසක් ගන්න. මට මේක භාවනා කරපු නිසා කයට හිත ආපු නිසා මේක ඇවිල්ලා තියෙන කියලා ගියොත් ඒක ආශිර්වාදයක් වෙනවා. සුභාශිංසනයක් වෙනවා. අන්න ඒක තමයි කමඨං සුද්ධ කරනවා කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මා පර්යංකයේ සිට ආනාපානය පිළිබඳ මෙනෙහි කිරීමේදී හුස්ම රැල්ල ගැටෙන ස්ථානය හඳුනා ගන්නු ලැබුවේ වෙනත් ස්ථානයක ස්ථානයේදීය. ස්වාමින් වහන්සේගේ ධර්ම සාකච්ඡාවලට සවන් දීමෙන් පසු දින කීපයක් භාවනාවට උත්සාහ කෙලිමි. දිනක් නාසයේ උඩ කොටසේත් දිනක් උගුරේත් තවත් දිනක් පපුව පෙදෙසේත් වශයෙන් දිනෙන් දින වෙනත් ස්ථාන ප්‍රකට වේ. මාහට පැයක පමණ උපරිම කාලයක් පර්යංකයේ සිටීමට පුළුවන්. නමුත් වාඩි වී විනාඩි 10ක් ඇතුළතදී ඇතිවන සිතේ එකක බව උපරිම පැය භාගයේ විනාඩි 30 ළඟාවත්ම විසිරී යයි. ප්‍රශ්නය ආනාපානයේදී ප්‍රකටවන ස්ථානයේ දිනෙන් දින වෙනස් වීම සාමාන්‍ය තත්වයක්ද? ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. ආනාපානේ සටහන් ආකාර සහ ස්ථාන වෙනස් වෙන එක තමයි අනිච්චය කියලා කියන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න මනුස්සයෙක් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. භාවනා කරනකොට මේ වෙනස් වීම කියන එක ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ තමයි හුත්ව අභවතා අනිච්චතා විපරිණාමතා. ඉතින් අපේ හිත කොච්චර නිත්‍ය සංඥාවකද ඉන්නේ කියලා බලන්න අද තිබුණ තැන තිබුණ නැත්නම් ඒක විශාල චෝදනා පත්‍රයක් ලියනවා. ඒ තරමටම අපි මේ සංසාරේ ගොඩනගලා තියෙන නිත්‍ය සංඥාව. භාවනා කරනකොට ඒක විනාඩි දෙක යනකොට බුදුහාමුදුරුවෝ කියපු දේ ඇත්ත වෙනවා. අනිච්ඡං. බලහිට තැන නෙවෙයි පේන්නේ. බලහිටපු ආකාරය නෙවෙයි පේන්නේ. බලාපොරොත්තු සටහන නෙවෙයි පේන්නේ. ඉතින් මේක චෝදනා ස්වරූපෙන් තොරව වර්තා කරනවා නම් ආර්යයන් වහන්සේ නමක් කියලා කියයි. චෝදනා ස්වරූපෙන් තමයි කෙලස් කියන්නේ. ඒක තමයි පෘථග්ජනය කියලා කියන්නේ. ඒ තමයි මායය කියලා කියන්නේ. මේ අනිත්‍යතාවය ඇවිල්ලා මෙච්චර දිදුලලා පෙන්නකොට මේක හරිද මේකද ස්වභාවේ කියලා අපේ හිත මේ ඉදිරි ගමන යද්දිම සැක කරනවා. අනේ සැකේට තමයි නීවරණ කියලා කියන්නේ. ඒකට තමයි කෙලස් කියලා කියන්නේ. ඉතින් ඕක කොච්චර බණ ඇහුවත් විසඳෙන්නේ නැහැ කොච්චර භාවනා කළත් විසඳෙන්නේ නැහැ කමඨාන සුද්ධ වෙන්න මේපායි. කමඨාන සුද්ධ වෙන්න වෙන තාලෙටම ප්‍රකාශ කරන්න එපායි. ඉතින් ඒක කවදාකවත් අදුසක් අව탁සිරු කරන්න එපා. වැරදුනට කමන්නේ බැනුම් එවට කමන්නේ වෙන දේ ලියන්න. ලියනකොට මට තොරතුරු සාර්ථකව ලැබුණොත් මට පුළුවන් සම්බන්ධ වෙන්න මට කියත හැකි මේ තන වෙනස් වීම අනිත්‍ය තීරතරින් වෙන දෙයකට යෑම බාධාවක් කරගන්න මනුස්සයර කවදානම් අනිත්‍ය සංඥාවක් පහළ වෙයි. ඒ කෙනා ළඟ කොච්චරක් නිත්‍ය සංඥාව තියනවද ඇඟට නොදැනී. ඉතින් ඒ භාවනා කරලා හැම හැම ප්‍රතිඵලයක්ම වෙන්නේ Tamanට බාධාවක්, හිරිහැරයක්, කරදරයක් විදියට කවදාහරි හිතන්න මේ යෝගාවචරයට අනිච්ච සංඥාවෙන් භාවනා කරන්න ගියොත් ඔය ලිපියෙම ඔయిత විදිය සම්පූර්ණ ජාග්‍රහී ස්වරූපෙල් ලියන. එදාට තමයි බුදු රැස් විදිනවා කියන්නේ. එදාට තමයි බුදුන් වඩිනවායි කියන්නේ. දැන් අර ලැබිච්ච තොරතුරු පිලුණු වෙලා කච්චල් බැඳිලා මලකඩ කාලා අයියෝ හරි කරදර එක දවසක නායේ පේනවා අනිත් දවසේ බපුව පේනවා අනිත් දවසේ කට පේනවා කියලා ඒක ලියන්නේ කනවැන්දුම් කතාවල් ලියනවා. ආනෝක අයින් කරලා මේක තමයි අනිච්චය කියලා කියන්නේ. ඕක විතරක් නෙවෙයි ආනපනේ හැප්පෙන හැප්පෙන වෙලාවේ සටහන වෙනස්. හැප්පෙන හැප්පෙන වෙලාවේ ආකාරය වෙනස්. අන්න ඒ තරමටම චීන කන්නඩියක් දාලා බලලා ඒක ලියන දවසට මේ දවස් පහ ඇතුළත આવොත් මේ වැඩමුළුව 100%ක් සාර්ථකයි. ඒ නිසා ඔය ලියන කනපින්දම් බාතාව පැත්තක තියලා එහෙනම් දික්ක සාද නඩු පැත්තක තියලා වෙන දේ සන්තෝෂෙන් ලියන්න. එතකොට මේ මේ මේ වැයි අඳුරක් නැති වෙනවා. දැන් ওই අන්ධකාරය තියෙන ඔය ඔය චරිචුරු නිසා තමයි. නැත්තම් ඉර පායලා ලස්සනට එනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රාස්වාස කිරීමේදී ටික වේලාවකදී සිත කරමුණක තියා ගැනීමට අපහසු වුණේ. පිට ටිකක් රිදෙන්න ගත්තා. වැලිමලුවේ සක්මන් කරද්දී සතුන්ගේ ශබ්දය ඇහුණා. ලනුපැතුරට වඩා වැලිමලුව මු르දුය. කරුණාකර උපදේශක් දෙන්න. නැයිගේ තියෙන මොකද්ද මෙතන උපදේශයට ඇතුළේ තියෙන සැකේ හෝ ප්‍රශ්නේ කියලා ලියලා තියෙන ගොනුව තුල තේරෙන්නේ නැහැ මට. ඒ කෙනාට කියන්න පුළුවන් කොයි පැත්තට මොන පැත්තට උත්තරයක්ද මෙතන බලාපොරොත්තු වෙන්නේ මේ දිගට මේ විදිහට කරගෙන යන්න කිසි බාධාවක් නැහැ. මට පේන ප්‍රශ්නයක් නැහැ. ඇයි මේ කොතනද සැකේ තියෙන්නේ? කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? කොතනද මේ අවධානය යොමු කරන්න කියලා මේ රචනය තුල නෑ ගොනුවක්. මට ඒ කෙනාගේ පොඩි යොමුමක් අවශ්‍යයි, ගොනුවක් අවශ්‍යයි මට කතා කරන්න. කැමති නැත්නම් මේ ප්‍රශ්නේ ආපහු ලියන්න හෙට වෙනකොට මොකද්ද පැහැදිලි කර ගන්න ඕනේ කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන් භාවනාව මම ආදුනික යෝගියෙක්මි. මම මෙතනට පැමිණියේ ඊටාම දුකකින්. දරුවන්ගේ ප්‍රශ්නයක් නිසා. මා මේ පරිසරයට පැමුණාට පසු මට ඊටාමත්ම සතුටක් දැනුණා. මේ මට ලැබුණු පෙර පිනකට කියා. ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව කරන විට ටිකක් හිත ටිකක් සිත විසිරෙනවා. නැවත කරගෙන යනවා. සක්මන් භාවනාවදී අඩි 10ක් 15ක් සිහිය පවත්වාගෙන යනවා. මේ කර ගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ගරු ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනා කරන නිවන් සුව ලැබේවා. ඒ සක්මනේදී ඔක්කොම කරදර මැද ඔක්කොම ප්‍රශ්න මත පය තියෙනකොට වැටෙන්නේ මොනවද කියලා ලිව්වනම් එහෙනම් මේ ලිවීමේ වටිනාකම කෙලිවර කරන්න බෑ. ආනපාන කරන හිත පිට යන බව හැබෑව. එක සැරයක් හරි හුස්මට හිත ගියාද ආස්වාසයකට හෝ ප්‍රස්වාසයකට මොනවද වැටුනේ කියලා ලිව්වනම් ඔය කියන ඔය අන්ධකාර බලාකුළු මුකුත් ඕනේ නැහැ. අහුවෙන දේ වැටහෙන දේ වාර්තාවට කමඨහන් වාර්තාවට ඇතුළු කරන තරම් පෞරුෂත්වයක් ආපු ගමන් ওই අපේ ගෙවල් වලින් එන ප්‍රශ්න ඔක්කොම නිකන් මේ රත් වෙච්ච කබලකට වතුර කඳුලක් ගැහුවගේ චස් ගාලා පිච්චිලා යනවා. අරමුණ විස්තර කරන්න. ළඟට ඇවිල්ලා තියෙනවා. ඒ ළඟට ඇවිල්ලා තියෙන්නේ වැරදිලා. හිතලිය හිතලා ලියලා තියෙන එකට නෙවෙයි. මම කියන මේක හිතලා ලියන්න මෙච්චර කරදර මැදත් මට පියවර 10ක් යන්න පුළුවන් වුණා. යනකොට මට පයේ තද ගතිය වැටුණා. සිසිල් ගතිය වැටුණා. මෘදු ගතිය වැටුණා. මොනව හරි දාගන්න. එතකොට ඒ ඒ වැටෙන වෙලාවේ කිසිම බලපත්‍ර ප්‍රශ්නයක් ඔලුවට එන්නේ නැහැ. ආනපානෙත් හිත පිට යන එක ඇත්ත. කාටත් වෙනවා. බුදුහාමරණත් වෙනවා. හිත පිට යන්නේ නැති වෙලාවේ වැටුණ දේ එක වාක්‍යයක් එක හුස්මක් ගැන ලියන්න පුරුදු වෙන්න. එතකොට මට කියන්න පුළුවන් ඔක තමයි ආශිර්වාදය කියලා කියන්නේ. ඉතින් ඒක Tamanට Tamanට මේ ලැබෙන තොරතුරු හරි පැත්තට දාගෙන ඒකේ තියෙන සුභාසින්සනේ බලා ගන්න බැරි නම් මට මිනිස් මට ෂුවර් දැන් මේ කියන එක නම් මෙහෙ ඉන්න නිසා gedara ප්‍රශ්න විසඳිලා ඇති මෙයා ඉන්න නිසා තමයි gedara ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා රිට්‍රීට් ඕගනයිස් කරපේකනට ස්තුති කරන්න පුළුවන් නම් දවස් 15ක රිට්‍රීට් එකක් කරන්න කියන. ඕගොල්ලෝ gedara හිටියොත් අල්ලිම කචයි. ඔය තේරුමක් නැතුව ආටම මෙයා අවුස අවුස ඉන්නවා. දැන් මෙහෙ ඇවිල්ලා සක්මන කරද්දි අරව ගැන කල්පනා කරනවා ගෙදර මිනිස්සු දොඹ තෙලෙන් තැපිලි වෙලා කන කැවුම් වෙලා කන ඇති අනේ යන්තම් මේ මල හොන්තුව ගියාම ඉතරනවනේ අපිට කරදරයක් නැතුව ගෙදර ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලෝ මට හොරෙන් ලියුම් යනවා අනේ සෝංශ දිග රිට්‍රීට් කරන්න කියලා. අයි මේ ඕගොල්ලෝ ගෙදර හිටපුවවත් වතුර බලන්න දකුණ ගැන කතා කරනවා. ඒ නිසා මං කියනවා අපිට ජොලියක් එන්න. পায় තියෙනකොට වැටහිච්ච දේ ලියන්න. එක හුස්මක් හරි හරියට ගත්තා නම් ඒකේ මොකද උනේ කියලා ලියන්නේ. එතකොට ওই තියෙන ওই කුණු කන්දල් පැත්තක දාලා ධර්මාලෝකයක් ආලෝකයක් ලබන්න පුළුවන්. ඒ නිසා මම සාදු කියලා අනුමೋದන් වෙනවට ගෙදර ඉන්න මිනිසුන්ගේ පින. ආපෙක් ළඟ නෙමෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මම දැන් මෙතන යයි සිතා පර්යංකේ වාඩි වුනිමි. ආනාපාන සතිය ආරම්භ කර ආස්වාසය හොඳින් වාර 3-4කට පමණ පසු හුස්ම තුනී නොදැනී යයි. මෙහිදී මට ප්‍රාශ්වාසය ප්‍රකට නැත. ටිකකින් උඩුකය සැහැල්ලු වී නොදැනෙන ස්වභාවයටපත් වේ. මෙසේ තරමක කාලයක් සිතුවිලි රහිතව සිටිය හැකිය. මාගේ සිත යම් අරමුණක් ඔස්සේ ඉවත යන විට මා නැවත නාසාග්‍රයට හිත ගෙනා විට හුස්ම රැල්ල නැවත 3-4 වාරයකට පමණ දැනේ. මුලින් පටන්ගත් ආකාරයටම මම නැවත මෙසේ දිගටම භාවනාවේ යෙදී සිටින්නෙමි. මාගේ නලල මැද යම්කිසි සංවේදීතාවයක් දැනේ. එය භාවනාවෙන් පිටදී පවා ටික වේලාවක් දැනේ. තවද මට නානාවිද රූප පෙනී ඒ මොහොතේම නැති වී යයි. ගරු ස්වාමින් වහන්සේ මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේ මට කාරුණික උපකාරයක් කරනසේක්වා. තෙරුවන් සරණයි. ඔය මේක අර උත්සාහ කළ තියෙන විදිහට භාවනා නිසා එන නල එකක් වුන් ආලෝකත් පේනවා. ගෙවල් වල ප්‍රශ්නත් එනවා, වහිනවා, කහිනවා ප්‍රශ්න තියෙනවා. නමුත් කොයි වෙලාවක හරි යෝගාවචර දැනගත්තොත් මේවා සේරම තියේදී මූල කර්මස්ථානයේ හා සම්බන්ධ පැවතුම වැඩි වෙනවනම් ඒ තොරතුරු කර්මස්ථාන වார்த்தාවට දානවනම් දාන තරමට අර ප්‍රශ්න ඔක්කොම අයින් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මතක තියාගෙන ඉන්න බුදුහාමුදුර අපිට දීලා තියෙන මේ බාහිර ප්‍රශ්න නැති කරන එකක් නෙමෙයි. අරමුණේ හිතාලවන්න කියලා කියනවා. අරමුණේ හිතාලල වැඩියෙන් ඉඳ ඉඳ ඒ වෙලාවේ බාහිර ප්‍රශ්න ගන්න බෑනේ. හිතාලවල ඉන්න බව දැනගන්න මොකක් හරි ලකුණක් ඇතිනේ. හුස්ම ගන්නකොට නාසිකාග්‍රේ දැනෙනවා ඇති හැප්පෙනවා තද වෙනවා. දැන් බඩේ පිම්බීම හැකිලිම වැටෙන අන්නේ වැටෙන දේ දැක්කනම් නැත්නම් වැටෙන දේ වාර්තාවට ඇතුළු කරන තරමට අහුලා ගන්න දන්නවනම් කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඒක තමයි. එතකොට ওই කියන එල්ලේ එකලස වැඩි වෙලා කෙලස් පරදිනවා සතිය ප්‍රජු වෙනවා ධර්මයෙන් ලැබෙන ඕජාව අරමුණේ විස්තර වලින් රචනාව සරු වෙනවා. ඒ නිසා මේ රචනෙම මේ විදිහටම භවනා කරලා තවත් මේ මූල කර්මස්ථානයේ ඇසුරු කරන වෙලාවේදී අස්පනා අපිට දකින්න දේවල් අහුලා ගන්නා සුළු භාවනා කරලා අහුලා ගන්න ලද්ද දේවල් හිතපු දේවල් නෙවෙයි අද්දුටු දේවල් වාර්තාවට ඇතුල් කරන්න අනික් අය ලියුවට වැඩිය මේ කෙනාට ඉක්මනට යන්න පුළුවන් ඉස්සරහට. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව. පළමුව පර්යංක භාවනාවට සුදුසු ආකාරයෙන් හිඳගෙන මම දැන් මෙතනයි සිහි කරමි. දෙපා බිමට තද වී ඇති සැටි පිටිපස කොට්ටේට බර දී ඇති සැටි ගැන දැනුවත් වෙමි. ඉන්පසු සිත මගේ මූල කර්මස්ථානයේ වන පිම්බීම හැකිලිම වෙත යොමු කරමි. ආශ්වාස කරන විට උදරයේ පිම්බී එන අයුරු ගැන සිත යොදමි. ප්‍රාශ්වාස කරන විට උදරයේ හැකිලී යන ආකාරය ගැන දැනුවත් වෙමි. හොඳින්ම දැනෙන්නේ උදරයේ පිම්බී එන ආකාරයයි. උදරයේ හැකිලීමට පිම්බීම හා පිම්බීම හා පිම්බීම ඉක්මනින් සිදුවේ. මෙසේ වාර පහක් පමණ සතියෙන් නිරීක්ෂණය කරන විට සිත පිට ගිය බව තේරුණි. නැවත පිම්බීම හැකිලිම වෙත සිත යොමු කර ගනිමි. මෙසේ කිහිපවරක් සිදු පසු පැයක් භාගයක් පමණ කුමක් සිදුුනේ දැයි නොදන්නා අවස්ථාවක් පසුකර පාදයේ වේදනාවක් සමග කයට සිත යොමුයි. බෙල්ලේ කැසීමක්ද දැනේ. ඉන්පසු නැවත සිතට සිතුවිලි ගලා එන අතර එවිට කයේ වේදනාවල් නොදැනේ. නැවත සිත කයට ගත් විට පාදවල හා බෙල්ලේ වේදනා දැනීමට පටන් ගනී. එවිට එම වේදනා ගැන සිහි කරමින් කයේ සිත තබා ගනිමි. පාදවල වේදනාව ඊට අධිකව දැනීමට පටන්ගත් අතර එවිට මම සෙමින් සතියෙන් ඉරියව්ව මාරු කර නැවත මූල කර්මස්ථානයේ සිත යොමු කරමි. මේ මාගේ උදැසන පරියංග භාවනාවේ තොරතුරුය. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය එකනත් අපිට සභාවට ඉදිරිපත් වෙනවා නම් හොඳයි. ඒ අවසාන වතාවට තමන් අර සිහියෙන් ඉරියව්ව වෙනස් කරලා නැවත හිත ධම්මහම තමන්ට පහසුවෙන් මූල කර්මතාණ්ඩ යන්න පුළුවන් වුණාද? අර වේදනාවෙන් මිරිකලා කකුල තද කරගෙන කරන භාවනාවත් කකුල පොඩ්ඩක් නිදහස් කරලා නැවත මූල කර්මතාණ්ඩ යනකොටයි දැනෙච්ච පහසුව තමන් නැවත අරමුණට ආවට පස්සේ දැනුණද කියන එක වාර්තා කරන්න පුළුවන් නම් කැමැතිද ඒ ලියාපු එකන අත්දැකීම් පොඩ්ඩක් අපිට අපිත් එක්ක බෙදා ගන්න. මමගේ ප්‍රශ්නේ නැවත වර නගනවා තුම්පලක මේකේ ලියලා තියෙනවා හිත පිට ගිහිලා ආවයි කියලා මම අවධානය යොමු කරන්නේ අවසානට සඳහන් කරලා තියෙන දරුණු වේදනාව නිසා නැවතිල්ලේ කකුල ඉතියා වෙනස් කරාට පස්සේ ආපහු අරමුණට හිත ගන්නකොට අරමුණ නිස්සද්දව නැවත එන පිට බාර ගන්න ලෑස්තිලා හිටියද නැත්නම් අරමුණ ඇවිස්සීලාද නැත්නම් Tamanට කකුල දිගාරපු නිසා යම් සාන්තික තත්වයක් අත්දක බව ලැබිච්ච බව අත්දක ගන්න පුළුවන් වුණාද කියලා ඉරියව්ව මේ මාරු කරාට පස්සේ මේ නැවත ඒ කියන්නේ පහසුවක් දැනුණා. පිම්බීම හැකිලීමට සිත යොමු කරගන්න පහසු වුණා ස්වාමීනි. එතකොට ඒ නැවත ආපහු අරමුණට හිත ගන්න එක හිතාමතා තමන් කරපු එකක්ද නැත්නම් හිත පිට ගිය බව දැනගත්තාම ඉබේම පිම්බීම හැකිලීමට ආවයි කියලාද හිතෙන්නේ? හිතාමතා තමයි නැවත මේ මූල කර්මස්ථානයට හිත යොමු කරගත්තේ. ඒක අනිත් දවසේ කරනකොට බලන්න හිත පිට ගිය බව දැනුම් දුන්නට පස්සේ හිත ස්වභාවයෙන් මූල කර්මස්ථානට එනවද නැත්නම් නිකන් කණින් ඇදගෙන වගේ බල්ල දඟලෙන් ඇදගෙන වගේ ආවද කියලා තේරෙයි Tamanට මේක හරියට බලලා කිව්වොත් හිත ගේන්න ඕනේ හිත එනවා. ඒක තමයි අපි භාවනා කරපිට අපිට ලැබෙන ලාභේ. ඒක හරියට බැලුවේ නැත්නම් අපි හිතනවා නෑ නෑ මම අරගෙන ආවි කියලා. ඒක නිසා නැවත සැරයක් ඒක බල්ලා කරන්න කොයි වෙලාවෙරි මුළු සභාවට මම කියනවා අන්නේම පැටලිච්ච තැනක ඉඳලා හිත පිට ගිය තැන ඉඳලා නැවත මූල කර්මස්ථානට හිතේ නැහැටි විස්තර කරන්න පුළුවන් නම් එයාට විපස්සනාව තේරිලා තියෙනවා ඒ නිසා විපස්සනාව තේරෙන්න හිත පිට යන්නම ඕනේ පිට ගියාට පස්සේ ආපහු අරමුණට එන හැටි ඊටාම ඉවසිල්ලෙන් ලෙඩ වෙච්ච කෙනේ සුවයක් ලැබෙන හැටි බලනවා වගේ පාර වැරදිච්ච මිනිසෙක් පාර හොයා ගන්නා වගේ මේකේ විස්තර කියන්න පුළුවන් නම් ඒ මිනිස්සේ ආර්ය ව්‍යවහාරයට කිට්ටුයි. යා පිට ගියන ගැන චර්චුරු ගන්න පිට ගියාට එක්ක හිත ස්වභාවයෙන් එනවා නැත්නම් මම ගෙනාව ගෙනාට පස්සේ හිතුණට වැඩිය මට සාන්තිකර තත්ත්වයක් හදලා භාවනා කරන්න පුළුවන් වුණා කියලා කියනකොට ඒකෙන් තේරෙනවා මේ මිනිස්සයා විපස්සනාව තේරුම් ගත්ත කෙනෙක් කියලා. සද්දෝරට වේදනාවට චර්චුරු ගන්න මිනිස්සයාට ඔය මොනම දෙයක්වත් බලන්න බෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා ආධුනිකයා කොහොමඩක්වත් එහෙම චර්චුරු ගන්නවා. ඒක දොස් කියන්න හොඳ නැහැ. නමුත් භාවනා කරගෙන යනකොට තමයි තේරෙනවා යම් තාක් හිත පිට යනද ඒ තාක් හිත ආපහු එනවා. හිත පිට යන ගැන කනගාටු වෙන මනසට පුතඥයයි කියනවා. කොච්චර පිට ගියත් හිත අරමුණට එනවා කියන්නේ කියාපත පුරුදු වෙච්ච මනසට ආරණාංශ කියලා කියනවා. ඒ නිසා ලියන ලියවෙනින් කියත හැකි අපි කොච්චරක් පව් සමාදන් වෙනවද පින් සමාදන් වෙනවද කියලා. අකුසල් සමාපත්තියට යන එක පිට යන එක ගැන චෝදනා කරනවා. කුසල සමාපත්තියට යන එක නයි කියන කොච්චර පිට ගියා ස්වාමීන් වහන්සේ ආපහු හිත එනවනේ අරමුණට. එනේර වෙලාව ඇවිල්ලා බලනකොට තිබුණට වැඩි ටිකක් පහසුවෙන් කරන්න පුළුවන් නේ කියලා අරකම රස කරලා කියන. එකම මිනිස්සයා. එකම ප්‍රශ්නේ. පිට යන හැටි බැලුවොත් පශ්චාත්තාපය. ආපහු එන හැටි බැලුවොත් සතුටක්. ඒ නිසා අනිත් දවසේ මේ වැඩේ වේවා කියලා පතන්න එපා වෙනවා. උනාට පස්සේ බලන්න පිටිගිය තැනලා ආපහු වෙනකොට මම අරගෙන ආවද? ඒක ස්වභාවයෙන් එනවාද? ආවට පස්සේ අර තිබුණට වැඩිය ප්‍රේමයෙන් ටික වෙලාවක් අරමුණ භාවිතා කරන්න පුළුවන්ද? එතකොට බලන්න අරමුණ අපි අමතක කරලා නැහැ. අරමුණ මං ගෙදර එනකම් බලන් ඉන්නවා. ඉතින් ඒ නිසා පිට යන එක නැතුව පිට යන්න නැතුව ඔච්චර රස වින්දනයක් ලබන්න බෑ භාවනාවේ. ඒ නිසා ඒ ගැන චෝදනා පැත්තක තියලා පිළියම් කිරීම, සකස් කිරීම, ගොනු කිරීම තමයිගේ වගකීම. ඒක ඇත්තටම වෙන දෙයක්. ආහන්නේකේ විදිහට වාර්තා කරන්න එහෙම දෙසරත් තුන්සරක් කියනකොට හැම කරදරයකදීම Taman තිරියන් වෙන බව තේරෙයි. අලුත් වෙන බව තේරෙයි. අලුත් වෙන්න අවස්ථාවක් බව තේරෙයි. එතකොට කමඨාන් සුද්ධ කරන්න ඕනෙත් නැහැ යන්න පුළුවන් ඉස්සරහට. ගරු ස්වාමීන් වහන්සේ මම හුස්ම ආස්වාස ප්‍රාස්වාසයේ නිරීක්ෂණය කළෙමි. වාර කීපයක් 3 3 4ක් පමණ මෙසේ කරන විට සිත නොදැනුවත්වම වෙනතකට ඇදී ගියේ. නමුත් මෙසේ කීප වාරයක්ම උත්සාහ කළ විට නාසාග්‍රයේ ආස්වාසයේ වදින ආකාරයටත් උඩුතොලේ ප්‍රාශ්වාසයේ වදින ආකාරයත් නිරීක්ෂණය කර ඒ මත සිහිට සිහිය පිහිටුවා ගත හැකි විය. මෙසේ කරන විට මා වැටීමට යන්නක්සේ හැඟුනි. මේද කීප වාරයක්ම සිදු වූ අතර මේ සිදුවීමට මට මෙනෙහි කිරීමට හෝ සිහිය පැවැත්වීමට නොහැකි අන්කන්ට්‍රෝල් ගතියක් දැනුනි. සක්මන් භාවනා ඔය ඒක භාවනාවේදී ඒ අන්කන්ට්‍රෝල් යන එක සමහරකට චකිතයක් බයක් අසරණකමක් සැකේට හේතුවක්. නමුත් මේක සතියෙන් මේ වැඩේ වෙන බව ඉතිහාසයේ තමයි දැකගෙන මේක වෙන බව දැනගත්තොත් කියත හැකි මේ බව පිරිසිදුව කියන්න පුළුවන් උනේ මගේ හිත පිට ගිහිලා තිබුණ නැති නිසා. ඒ නිසා මේක සතියෙන් හිටපු නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් කොයි කෙනා කොයි එක ගනේද කියන්න බෑ. ඒක නිසා මේ ලියුපෙක්කනාට මේ පාලනයෙන් තොර தත්ත්වයටපත් වීම අන්කන්ට්‍රෝල් தත්ත්වයටපත් වීම ජයග්‍රහණයක් භාවනා ප්‍රතිඵලයක් වශයෙන් වැටුණාද? එහෙම නැත්නම් තනි වුණා අසරණ වුණා අන්තභාගය හැදෙන්න ගියා කියන බයක්ද චකිතයක්ද පහළුණේ කියන එක කියන්න කැමතියි. චකිතයක් මූතාවේ නැහැ. සෝදායි තත්ත්වයක් තමයි තිබුණේ. නං ඇත්තටම නම් තොටිල්ලකින් නා වගේ ගතියක් වගේ ස්වභාවයක් තමයි දැනෙන්න පටන් ගත්තේ. ඒක වෙනවා නම් ඒ කියන්නේ දැන් මයිගේ වගේ කියන පැත්තෙන් බලනකොට හරියට මේක කියවලා තියෙනවා. තේරුම් ගන්න තියෙනවා. ඒකට අපේ ලොකු සාහනංශය අපිට කියලා දෙන්නේ එහෙමනම් අනිත් දවසේ මේක වෙනවයි කියලා ලෑස්ති වෙලා යන්න. දන්නවා මේ පාලනයක් තත්ත්වෙ ඉඳලා පාලනයක් නැත් තත්ත්වයට යනවා. භාවනා හැටි එහෙම තමයි. කන්ට්‍රෝල් කරන්න පුළුවන් තැන ඉඳලා කන්ට්‍රෝල් කරන්න බැරි තැනට යනවා. නමුත් ඒක භාවනා දියුණුවක් කියලා හිතාන ගියොත් ඒක හරියට අම්මගේ ඔඩොක්කට ගියා වගේ තමයි. එතකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් එතකොට ඔතන චකිතයක් එන්නේ බයක් එන්නේ මේ සැක කරන දෙයක් නැහැ. ඉතින්දී යෝගාචර තේනවා මේ දෙල්ලම අපි සංසාරේ කරලා නැහනේ. දැන්නේ මේ කරන්නේ. මේක කල සංසාරේ මනුස්සය වෙලා ඉඳලා තියෙනවා. එනකොට පිරිත් නූල් ගැට ගන්නවා. ඒ නැත්තම් සෙත් පිරිත් මේ මේ සෙත් කවි කියනවා. බෝධි පූජා දෙනවා. මේ කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. මට මේ ආතරයිටිස් ඇවිල්ලා, මට ගිඩිනස් ඇවිල්ලා, මට අන්තභාගය ඇවිල්ලා, මට මේ අනම්මනම් කියලා. මේ භාවනා කියන්නේ ඕක තමයි. ඒකට ලෑස්තිලා කියවන දරිනවා අන්ත භාගයක් අච්චාම භාගයක් නිවන් දකිනවා සම්පූර්ණ භාගෙම යකත් කියලා වෙච්ච දවසේ සම්පූර්ණ නිවන් දකිනවා ලැසිද ඈ අන්ත භාගෙනවල උනත් එච්චරයි කාටවත් කියන්න බෑ මේ ලෝකේ කිසිම යකෙක් නැහැ ඔකට උත්තර දෙන්න තමන්ට කරන්න තියෙන මගේ ශරීරය මගේ ජීවිතේ මම යනවා ලෑස්තිලා ගියොත් ඔය එක්කෙනෙක්වත් එන්නේ නැහැ ලෑස්තිලා ගියේ නෑනේ. නිකන් මැස්සෙක් ඇහුවත් කරන්ට් එකක් අදිනවා වගේ මැරලා යනවා. ෂොක් එකක් වගේ වගේ මැරලා යනවා. ලෑස්තිලා යන්න මේ ඔක්කොම එන්න පුළුවන්. ලෑස්තිලා යන්න බලන්න ওই මොනම දෙයක්වත් බාධා වෙන්නේ නැහැ. ඒ නිසා භාවනාවේදී මේ දේවල් අත්දකපු නැති මිනිස්සයා මරණ මොහොතට මුහුණ දෙන්නේ තිරසන් සතෙක් වගේ. භාවනාවට මුහුණ දීලා මිනිස්සයා මේවා දන්න මිනිස්සයා මරණ මොහොතත් භාවනාවට අරමුණක් කරගන්නවා. එතකොට බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවා මායя පරාදයි. මරණ චිත්තක්ෂණ හිත අවුල් වුණත් අවුල් වෙන්න ඉඩ නැහැ හුඟක් කලාවට අවුල් වුණත් නරක දනක උපදින්නේ නැහැ කියලා. ඒ නිසා අනිත් දවසේ මේ වැඩමුළු ඇතුළතදීම ඕකට නැවත නැවත මගේ හිත යනවා. ඒක භාවනායේ දියුණුවක්. මට මෙතෙන් නතර කරන්න නැතුව තෙපර බලන්න නැතුව පස බලන්න නැතුව ඉදිරියට යන්න ලැබේවා කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. සක්මන් සක්මන් භාවනාවේදී පියවර 10ක් 12ක් පමණ සිහිය දිගට පවතින අතර නැවත සිහිය බාහිර අරමුණු වෙත ඇදී යයි. මෙම භාවනා දෙකේදීම බොහෝ විට මාගේ සිහිය වෙනතක ඇදී යන්නේ එම මොහොතේ පරිසරයෙන් ලැබෙන දේ ගැන නොව බොහෝ විට මනක් කල්පිත සීකිරීම් ඔසේය. මාගේ සිහිය පැවැත්වීමට වඩා හොඳින් කිරීමට මා කුමක් කළ යුතුද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය පිට ගියාට පස්සේ නැවත හිට ගන්න පුළුවන් ද අරමුණට? එතකොට මේ නැවත ආවට පස්සේ අරමුණ පේන හැටි පිළිබඳව බය වෙලා චකිත වෙලා ද්වේෂෙන් අරමුණ දිහා බලන්නේ පශ්චාත්තාපෙන්ද නැත්නම් කොච්චර පිට ගියත් ආපහු එන්න පුළුවන් මට අරමුණ තියෙනවනේ කියන සාධනීය පැත්තෙන් මේක දිහා බලන්නේ කියලා ඒ ලියන එක නා කැමැතිද මේ අත උසලා අපිට උත්තර දෙන්න. මගේ මගේ මේක තමයි ස්වාමිනාංශේ. ඔව්. නෑ ඒක මම නොදැනුවත්වම අපව එතෙන්ට එන්න පුළුවන්. හැබැයි මම නොදැනුවත්වම ගිහිල්ලා ඒ සිතුවිලි ඕනි තරමක් වෙලා ඉඳලා වගේ තමයි ආපහු එතෙන්ට එන්නේ. අප වාවට පස්සේ Tamanට නෑවා බත් වෙලක් කෑවගේ අලුත් ගතියක් දැනෙන්නේ නැත්නම් මුස්පේන්තුවක් කලන්තයක් වගේ එපාවිච්ච ගතියක්. නෑ එහෙම නෙමෙයි. අලුත්ෙන් පටන් ගත්තා වගේ තියෙනවා. එච්චර තමයි. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම අපි අලුත් වෙනවා. හිත පිට යන්න යන්න නැවත අරමුණට එනවා. ගන්න ඕනෙත් නෑ. ඇත්තටම පව් යනකොට එකක් තියෙනවා. එන හැම වෙලාවෙම ආපහු ආදුනිකෙක් වෙන්න පුළුවන් නම් අපි ඒකට කියන්නේ අහිංසක වෙන්න පුළුවන් නම් අපි ආය නැවත ඉපදිච්ච ළමෙක් වගේ පොඩි එකෙක් වගේ වරද්දන්න එයාට පුළුවන්. නමුත් මට අපව ගන්න පුළුවන්. උතුරු කට්ටකට පයින් ගහන්න කොච්චර පයින් ගැහුවත් එයා කොහෙද නතර වෙන්නේ? කොච්චර පයින් ගැහුවත් උතුර තමයි යන්නේ. පොල් ගෙඩිය කරන් වතුරට දාන්න. ඔය කොච්චර කරකවල දැම්මත් ලබු පැත්ත තමයි උඩට එන්නේ. ඔය කොච්චර පොල් ගෙඩියට පයින් කරකවල දැම්මත් උතුරු කටට පයින් ගැවුවත් උතුරු උතුරට හැරෙන එක නතර කරන්න බෑ කියන එක තමයි ධර්මතාවය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක ගහන්න කියන්න ඕන කෙනෙකුට පයි. ගහම අතාරලා දාන්න වැඩි උඩසේ ආයෙත් ඉපැත්තට යනවා. පොල් ගිරියක් වතුරට දාන්න කොච්චර කරකොල දැම්මත් කැරකිලා කැරකිලා ගිහිල්ලා අන්තිමට ලැබු පැත්ත උඩට එනවා. පොල් ගෙඩිය කියන එක ලැබු පැත්ත කියන එක දන්නවද? මොන පිස්සුද? දැන් දන්නේ ක්ෂණික පොල් ගෙඩිය විතරයි. පොල් ගහක්වත් දැකලා තියෙනවද මන් දන්නේ. හිල් තුන නේ උඩට දාන්න. ඈ? හිල් තුන නේ උඩ පැත්තට. හිල් තුන ඇස්. ඔව්. ඇස් තුන. ඇස්සුනේ තුන හිරලා තියෙන්නේ මේ මේ ප්ලග් පොයින්ට් එක වගේ ලොකු එකයි පොඩි දෙකයි. ලොකු එක තියෙන පැත්ත උඩට හිටිනවා. ඒකෙන් තමයි මොටෙයියා එන්නේ. ඒක එතකොට ඇඹරිලා නෙවෙයි උඩට එන්නේ. පොල් ගෙඩි අතින් තිබ්බොත් ප්ලග් පොයින්ට් එකේ පුංචි හිල් දෙක උඩට එන්න ඉඩ තියෙනවා. වතුරට දැම්මොත් එයා මෙහෙම තියෙනවා. එහෙම කියලා පොල් ගෙඩිය පැලකිරුවොත් උඩට එන මොටෙයියා ඇඹරෙන්නේ නැහැ. ඒක වළක්වන්න බෑ. ඒ නිසා පොල් ගෙඩිය හිටවන්න යන්න එපා. පොල් ගෙඩිය වතුරට දාන්න කාලා එහෙම ගිහිල්ලා තියන්න. ඒ වගේ ඕන දැනකට යන්න කියන්නේ. ඒතකොට උඹ අතීත රෝලයන් හිතපුවා වරෙන්, වැස්ස වරෙන්, කැස වරෙන් ඕන දෙයක් වරෙන්. ගියාට පස්සේ තමයි ඔය යෝගාවචරය තේරෙන්නේ. මේ ගිය දෙයට අඬ අඬ ඉන්නවනම් ඌට කවදාක සුබ සුබයක් නම් එන්නේ නැහැ ඒ යෝගාවචරය. ඒක අඬ නිහිරියම තමයි. කොච්චර චරිචුරු ගන්න. මන්ට ඒක තෝරගන්න ක්‍රමයක් නැහැ නැත්නම් එකෙකුට එන්න දෙන්න රිට්‍රීට් එකටම. එම්නේ ගියාට කමන්නේ මට ආපහු ගෙනත් තියනකොට ආපහු අරමුණට එනවා. එතකොට අලුත් අරමුණක් මමත් අලුත් ඕන තරම් කඩපන් කියනකොට මාරය ගහන ගහන පරාද ගහන ගහන පාරේ පරාද. ඉතින් මේක මරණ මොහොතේ කරන්න එපයි කියලා බුදුහාම කියන කරන්න බෑ. ලෙඩුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඒ නිසා කරලා කරලා බෑනු ගහන්න ඕන තරම්. අන්තිමට අරමුණට එනවා. ආවට පස්සේ අලුත් ගතියක් දැනෙනවා නම් පිට යන්න යන්න තමන්ට තේනවා බුදුන් දිනනවා මායя පරදිනවා. කුසල් සමාදානෙ වැඩි වෙනවා අකුසල සමාදානෙ අයින් කරනවා. ඕක කාටද දෙන්න බලන්න මොකාවත් ගන්න කැමතිද කියලා කවුරුත් ගන්න කැමති නැහැ. ඒකට කියන්නේ ඉඳගත්තාම බාහිර කරදර නැතුව මෙහෙම මුත්ත තිබ්බා වගේ භාවනා හරියන්න ඕනේ. ඉතින් එහෙමනම් කරන්න දෙන්නේ ෆුල් ඇනස්තීසියා පාරක් දෙන්න ඕනේ නොකවුට් වෙලා කලන්තේ හැදෙන්න නැත්නම් සීන තියෙන්න. එතකොට නම් ඉඳී. නැත්නම් මරන්න ඕනේ. මේක ඊළඟට කොච්චර බලනකො ජොලිද කියලා. ඕන තරම් පිටපලයක් ඊට ගිහලා ආපහු ගෙදර එන වෙලාවට ඒක හුදුට බලනින්න. ලස්සනට බලනින්න මොනම දෙයකින්වත් බාධා වෙලා නැහැ. ආපහු වෙවිලා අලුතෙන් පටන් ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය වඩමි. මුලින්ම නාසිකාග්‍රයෙන් හුස්ම රැල්ල ඇතුළු වන බව දැනේ. එය අවසන අවසාන හුස්ම රැල්ල පිටවන බවක් දැනේ. මෙහි වාර 25ක් 30ක් පමණ එක දිගටම සතිය පිහිටයි. මේ අතර හුස්ම රැල්ල දීර්ඝවත් ඇතුල් වී දීර්ඝව පිටව යන බවක් දැනේ. එමෙම්ම ආස්වාස හුස්ම රැල්ල සිසිල්වත් ආස්වාස හුස්ම රැල්ල උණුසුම්ව පිටවන බවක් දැනේ. ප්‍රාස්වාස හුස්ම රැල්ල උණුසුම්ව පිටවන බවක් දැනේ. මේ අතර සිත පිට යන අවස්ථාද ඇත. එවිට එය සිහියට නැගී නැවත මූල කර්මස්ථානය කරා සිහිය පිහිටයි. තවදුරටත් ඔබ වහන්සේගෙන් ඊට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. ඔය විදිහට මේ පටන් ගන්න වෙලාවේ දිගටම හුස්ම තියෙනවා හොඳයි ඒක ඇති ප්‍රශ්නයක් නෑ. මොකද කැඩෙන හැම වෙලාවකම අලුතෙන් කමටහන් ලැබුණේ අලුතෙන් උපදිච්ච බබෙක් වගේ අලුත් වෙන්න බලන්න ඒක හරි අමාරු ඒකට හුඟක් වීර්ය අවශ්‍යයි. විශේෂම සම්මා දිට්ඨිය අවශ්‍යයි. ඊළ බලන්න වැරදුනාට පස්සේ නැවත ඍජු කර ගැනීමේ හැකියාව නැවත අරමුණට ගෙනත් තබා ගැනීමේ හැකියාව නැති කරන කිසිම කෙලෙසයකට බෑ. ඒක බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කරන කෙලෙසයකට පුළුවන් අරමුණෙන් කඩන්න. කැඩුවට පස්සේ ආපහු ගෙනත් තියෙන එක නැති කරන්න කෙලෙස් වලට බෑ. එතෙන්දි තමයි යෝගාවචරකම අවශ්‍ය කරන්නේ. ඒක ඉතින් කෙරෙන්ට ඇරලා අවුරගාලා ප්‍රත්‍යක්ෂ කරලම දැනගන්න ඕනේ. දැනගන්න දැනගන්න කැඩෙන්න ඉස්සෙල්ලම තියෙන ඔබ කොච්චර කැඩුවත් ආපහු ගේනවා මං ගේනක වළක්වන්න බෑ. එතකොට මේ කෙලෙස් වල මෙල්ලවීමක් එන්න පටන් ගන්නවා. කෙලෙස් ක්‍රියාවත් බව නැති වෙන්න පටන් අර ගන්නවා. ඒකත් දකින්න ටිකක් කල් යනවා. හැබැයි ඉස්සලම අවශ්‍ය කරලා තියෙන්නේ මෙයා කැඩුවට ස්ථිරහණියක් වෙන්නේ මට ආපහු එන තැනට එන්න පුළුවන් කියන එක සමාදන් වෙන්න. වෙන්න වෙන්න වෙන්න කෙලෙසක තියෙන නපුර, තවන ගතිය, දවන ගතිය අඩු වෙනවා. ඒක අතිරේක ලාභයක් අපිට ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන්නෙමි. වම දකුණ වශයෙන් ටික වේලාවක් කරගෙන යන විට කකුලේ යටිපැතුලේ තත ගතිය සමහර විට සීතල ගතියක් දැනේ. මෙසේ ටික වේලාවකින් හොඳින් සක්මන කළත් කම්මැලිකමක් ඇති වී සක්මනෙන් ඉවත් වෙමි. මෙම කම්මැලිකම වළක්වා ගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. ආනාපාන සති භාවනාව කරන අතර ආස්වාස ප්‍රාස්වාසයේ 3-4 වරක් දැනේ. සමහර විට ආස්වාසයේ පමණක් දැනේ. ටික වේලාවකින් ප්‍රාශ්වාසය දැනේ. ශබ්ද ඇසුරත් මුල් කර්මස්ථානයේ පැමිණිය හැක. මිනිත්තු 10ක් පමණ සිටියෙමි. නැවත ශබ්ද ඇසී නැවත ආශ්වාස ප්‍රාශ්වාසයට පමණක් හිත යොදවා බව දනිමි. මට උපදේශක් දෙනමෙන් කාරුණික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔය දෙවෙනි කොටසේ තියෙනවා පිට ගියාට අරමුණට ගන්න පුළුවන් බව. ඒ කියන්නේ ටිකක් සෙල්ලක්කාර විදිහට භාවනා කරලා තියෙනක හොඳයි. පළවෙනි එකේදී සක්මනේදී නිදිමත ගතිය. ඒ නිදිමත ගතිය භාවනා හරියෑමේ ලකුණක් බවත් තව ඉස්සරහට නිදිමත මට එනවා කියන එක බලාපොරොත්තු නැත්නම් ලෑස්තිලා යන්න එකතරේම නම් නිදිමත නැති වෙන්නේ නැහැ. නමුත් මේ ලෑස්තිලා යෑම නිසා නිදිමතේ තියෙන තෝන්තු ගතිය නැති වෙනවා. තමන්න තේිනවා කෙලස් නැති වෙනකොට විශේෂයෙන්ම රාග ద్వේෂ නැති වෙනකොට මෝහය මතුවෙනවා. ඉතින් මේ මේ මෝහය කියලා නිදිමත නිදිමත මතුවෙනවා කියන්නේ ඇවිදිද්දී හොඳට තේරුම් ගන්න අරමුණත් එක්ක හිත පිහිටීම නිසා රාග ద్వේෂ දෙක මත් යට යෑමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ බුදියා ගත්තොත් අසන්න නෙලන්න කවුරක්වත් නැහැ. අසන්න නෙලන්න නම් දැනගෙන යන්න ඕනේ. රාග ద్వේෂ අඩු වෙනකොට මේ කෙලින් හිතින්නේ හිත. ඉවක් වෙනවා. අපි ඕන කෙනෙක් ඉලන්දාරිකම තියෙන්නේ රාගය තියෙනකන් විතරයි. ද්වේෂය තියෙනකන් විතරයි. ඒ දෙක නැති වුණාට පස්සේ ඒ ඔය නිකන් වැක්කෙනවා. ඒක භාවනාවේදී අත්දකින්න පුළුවන්. ඒ නිසා ඒකෙන් අදහස් කරන්නේ කෙලස් දෙක නැති වෙලයි කියලා හිතා ගන්න. ප්‍රධාන රාග ద్వේෂ නැහැ. ඒ වෙනකොට මෝහය උස්සනවා. ඒකට ලෑස්තිලා යන්න. එතකොට තේරෙවි මේ මෝහයේ ඉස ඉසීම සහ රාග ద్వේෂ නැතිවීම එක සැරේ වෙන්නේ ටික ටික වෙන්නේ. අන්න ඒක බලහන කියනකොට Tamanටම තේරෙනවා මේ හිත මේ කයට බලපාන හැටි. කාය ස්කන්ධයට හිත බලපාන හැටි ඒක ලෑස්තිලා ගියොත් දකින්න දකින්න හිත උනන්දු වෙනවා මිසක්කා තෝන්තු ගතිය නැහැ. තමයි තේනවා මෙන්න මත් ඒකනේ යන හැටි. ඒක නිසා කෙලස් කපනවා කියන එක මේ ජීවිතේම සිද්ධ වෙන බවට ලකුණක් මේක අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. මේක පරියංගේදී බොහොම උග්‍රයි. සක්මණේදී ටිකයි. නම සක්මණේදී තේරෙනවා කියලා කියන්නේ මේ කෙලස් වලට විලිලැජ්ජාව කියන එක නෑ. හැබැයි අපි දැනගෙන ගියොත් බුදුහාමර අපිට දීලා තියෙනනේ පොත පාඩම දැනගෙන යන්න දැනගෙන යන්න ටික ටික ටික ටික ඔක අඩු වෙන්න පටන් ගන්නවා. එක සැරේ බලාපොරොත්තු වෙන්න එපා ටික ටික අඩු වෙනවා. ගරු ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට දකුණ වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. ලනුපැදුරේ සක්මන් කරන විට පායට රළු ගතිය හොඳින් දැනුනේ. අද උදේ මම වම දකුණ මෙනෙහි නොකර යාමට පුළුවන් විය. ඊට පසු වැලි පොළවේ සක්මන් කළෙමි. එවිට එහි රළු ගතියක් විටක සීනිඳු ගතියත් වම් කකුලටත් දකුණු කකුලටත් දැනුනි. කිසිම වේදනාවක් නැතුව පැයක් පමණ පළමු වරට සක්මන් කළෙමි. මම ආදුණේකෙක්මි. ඉදිරියට යාමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඒක ඒ නිසා හැම වෙලාවෙම පරියංගයට යන්න ඉස්සෙල්ලා සක්මන් කරන්න ඕන කියන පාඩම හිතේ තියාගන්න. ඒක livelලා බලන්න මේ දවසක් හරි ගියොත් භාවනාව ඒකෙන් ඉදිරි භාවනා 3 4කට ධෛර්යයක් ඇති කරනවා. අදිෂ්ඨාන ශක්තියක් ඇති කරනවා. ඒක නිසා ඒ හරි ගිය දවසේ මං කොයි දිශාවටද සක්මන් කරේ උදේද සක්මන් කරේ නාලපේල අතපුන මෝනකට හොදාගෙනද සක්මන් කරේ කියලා ඒකට බලපාපු නිමිති ටික ගන්නයි කියලා කියනවා. ඊට පස්සේ නිමිති සපෙලා දෙන්නයි කියනවා. පහුවෙන්දත් ඒ වෙලාවටම කරන්න. ඒ විදිහටම අතපය බඳකට හොදලා කරනවා එහෙම කරනවා. ඊට පස්සේ ඒක කෙරුවට පස්සේ පරියංකයට මේකෙන් තියෙන බල සම්බන්ධතාවයේ සමාන්දිස්සච නිමිත්තක් ගායි යෝති කියලා මේකට කියනවා. හරිගේ ලකුණු ටික නැවත පොඩි නොදන්න දරුවෙක් වගේ නැවත නැවත අනුග්‍රහ ටික කරන්න. ඒක තමයි අපි භාවනාට කරන අනුග්‍රහය. ඉති වෙච්ච එක නැවත ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ වගේම ඒ පරියංක සක්මණේදී ඇති වෙච්ච ආනිසංස පරියංකයටත් ගන්න ඕනේ. අන්න එහෙම සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා නම් මේ හැම කෙනෙකුටම ඇතිවෙන්න අත්දැකීම් තියෙනවා. ඒක නැවත ආයෝජනය කිරීමටයි මම මේ උපදෙස් දෙන්නේ. එතකොට Tamanටම Tamanගේ අත්තරදි ටික සහ හරිගිය ටික පෙරමග පෙරගමන් කරුවෙක් බවටපත් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනික යෝගියෙක් ඔබ වහන්සේගේ සක්මන් භාවනාව පිළිබඳ දේශනා CD තැටි මගින් ශ්‍රවණය කර මාස 3ක් පමණ කාලයක සිට එය ප්‍රගුණ කරමි. දිනපතා පැය භාගයක් පැයක් පමණ සක්මන් කරමි. මුල් දිනවල ඊට ඉක්මනින් සිත පිට යාමට පටන්ගත් අතර දැඩි අදිටනින් දිගටම කරගෙන ගියෙමි. සිත පිට යන අතර යන සමහර අවස්ථාවල එය මට දැනේ. එවිට සිත පිට ගියා කියා ආපසු ගනිමි. සමහර අවස්ථාවල සිත පිට ගොස් විනාඩි 15ක් පමණ පවතී. නැවත ආපසුගෙන දිගටම කරගෙන යමි. සිත පිට නොගොස් විනාඩි 15ක් 20ක් සක්මන කරගෙන යන විට නිදිමත ගතියක් දැනේ. සක්මනේ යෙදෙන විට නිදිමත ගතියක් පැමිණිය අසාමාන්‍යද. පාදා දෙනු මැනවි. පර්යංක භාවනාවේදී නිතරම සිත වෙනත් අරමුණු කරා යයි. විනාඩි 5ක් 10ක් පමණ කාලයක් පමණ අරමුණේ සිටිය හැකේ අවශ්‍ය උපදෙස් හැක අවශ්‍ය උපදෙස් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. අර ඉස්සලා වගේ අරමුණේ විනාඩි 15ක් විතර ඉන්නකොට කොහොමදත් ඒ නිදිමත ගතියත් තෝන්තු ගතියක් එනවා. ඒකේ කෙලස් අඩු වෙච්ච බව තේරුම් ගන්න. මොකද හිත පිට යනවනේ නිදිමත ඉන්නේ. හිත පිට යන කියන්නේ කෙලස් ඇවිස්සෙන ගතිය. නිදිමත කියන්නේ කෙලස් තන්පත් වෙන ගතිය. කෙලස් අඩු ගතිය. මේ දෙකම තියෙන්න ඕනේ භාවනාව යෝගාවචරණ. නිදිමත එනකොට අවශ්‍ය ගන්න ඕනේ. අවශ්‍ය කරනකොට නිදිමත කරන්න ඕනේ. ඒක තමයි Tamanට මැදමාවතක් සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පරියන්කයට ගියාට පස්සේ විනාඩි 5ක් විතර පරියන්කේ අරමුණේ ඉන්න පුළුවන් කියන නමුත් මොකද්ද අරමුණ කියලාවත් ලියන්නේ අරමුණේ මොනවද දැක්කේ විනාඩි 5 තුලද කියලා එක ලකුණක්වත් ලියන්නේ ඒ කියන්නේ අකුසල් සමාදානිය කියලා මං කියන්නේ. වැරදිච්චව ගැන ලියනවා. එනිසාම විනාඩි 5ක් අරමුණ අධ්‍යාපනයට පොතක් ලියන තරම් තොරතුරු තියෙනවා. අනේ එක තොරතුරක් දාන්න මේ මේකන මොකද්ද මගේ අරමුණ කොහොමද මෙනේ කියලා මොනවද වැටුනේ කියලා. එතකොට ඒක ලොකු ආලෝකයක් වෙනවා. ඒක මතක තියාගන්න මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැනින් සාතහන පටන් ගන්නවා. ඒක තමයි මේ කමටහම් ලියලා තියෙන කොළ ඉස්සලම ලියලා තියෙන්නේ මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැනින් කතාව පටන් ගන්න. වැරදිච්ච ඒවා ලියන්න යන්න එපා. ඒකට මුස්පේන්තුයි. එතන මේ හරිය විනාඩි 5යි තොරතුරු ටික දෙන්න. ඒක ඒකෙන් පුළුවන් ඕන තරම් ඉදිරි ගමනට සාක්ෂි හොයාගන්න. දැන් ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරන්නේ නැත්නම් ආය දවසක ලියනකොට ඒ අත්දකපු දේ අත්විඳපු දේ පුළුවන් තරම් වාර්තාවට ඇතුල් කරන්න. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තුනක් තියෙනවා මේ අත්දැකීම් ගැන එකක් තියෙනවා ආහාරය ගැන දැන් දෙකයි වෙලාව. කොම්ද කිජිපත් කළේ. අත්දැකීම් ගැන තියෙන කියන්නේ. තෙරුවන් සරණයි මම භාවනා වැඩසටහනට ප්‍රථම වරට සහභාගී වූ එක්මි. පරයන්ක භාවනාව භාවනාවට වාඩි වී මා සිටින ඉරියව්ව සිතින් මෙනෙහි කර ආස්වාස ප්‍රාස්වාසයේදී බැලීමි. මෙහිදී ආශ්වාසයේ සියුම්ම කෙටිවද ප්‍රාශ්වාසයේ රළුව දීර්ඝවද දැනුනි. එය නාසය අග ඇතුළු ඇතුළු ඇතුළු ඇතුළු වන ස්පර්ශ වන අයුරු ප්‍රාශ්වාසයේ නාසය අග්‍රයේ අග්‍රයේ සහ උඩුතල මත පතිත වන අයුරුද දිටිමි. ආරම්භයේ ආශ්වාස ප්‍රාශ්වාස වරක් වරක් එකවරක් දෙවරක් සමක පමණ පසු විනිවිද යන මාර්ගයේ ඔස්සේ විශාල කියවෙන්නේ හතරවරක් පස් හතරක් පස් භාගයක් පමණ ගියද මාගේ අරමුණ ගැන අවිස්ථාන කරන නැවත ඉදිරියට හා ආස්වාසේ ප්‍රාස්වාසේ දෙස මහත් වීරියෙන් බැලිමි. විනාඩි 20ක් 30ක් පමණ පසුව ආස්වාසේ හා ප්‍රාස්වාසේ කෙටිව සියුම දැනිනි. මේ නිසා ප්‍රීතියක් ඇති වූ බැවින් බාහිර අරමුණු වලින් තොරව ආස්වාසයත් ප්‍රාස්වාසයත් විනාඩි 1ක් 2ක් පමණ හොඳින් බැලිය හැකිය. මෙසේ පැය භාගයක් පමණ පසු පසු සක්මන් භාවට භාවනාවට යොමු වී පැයකින් පසු නැවත පරයන්කට පැමිණි පසු බාහිර පුද්ගලයෙකුගේ උස්සහනින් ඇසුණු දුරකතන සංවාදයක් නිසා මා සිතේ තරහක් ඇති වූ නිසා පෙරමින ආනාපාන සතිය බැලිය නොහැකි වුණේ. එය වාර එකක් දෙකක් සීමා වූ අතර විනාඩි 15ක් පමණ උත්සාහයකින් පසුව මම එය පවත්වා ගැනීම ආපසු අවධානයේ තොරව කිරීම දුෂ්කර නිසා නැවතත් සක්මන් භාවනාවට යොමු වෙමි. සක්මන් භාවනාව වම දකුණ වම දකුණ දෙස පාදයේ වැලිමි. පියවර දෙකක් තුනකට වඩා අපහසු විය. බාහිර දර්ශන සහ සිතුවමට පැමිණි නිසා සක්මන් සක්මන් ලෙස අවධානය යොමු කළ නොහැකි විය. විනාඩි 20ක් වමන උත්සාහයකින් පසු පාදයේ පොළව ස්පර්ශවන අයුරු බැලිමි. එවිට මා මා තබන පාදයේ වම දකුණ සහ එසවීම ගමන් කිරීම සහ තැබීම හොඳින් වටහාගත හැකි විය. එවිට මා සාර්ථක වූ නිසා වම දකුණ ලෙස නොසිතා පොළව ස්පර්ශවන අයුරු දිගටම බැලිමි. එවිට මට පියවර 10ක් 15ක් මනා සිහියෙන් ගමන් කළ හැකි විය. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මාගේ භාවනාව දියුණුවට උපදෙස් පතමි. මේ වගේ දේ බාධා වෙනව නම් නැත්තේ නෑ. නමුත් මේ හරියට ATD විනාඩි 10කට පස්සේ 15කට පස්සේ හරි කමන්න උත්සාහ කළොත් පය තිනකොට දැනෙන දේවල් වැටෙන දේවල් ගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මේ හැකි සංඥාව තියෙන එක වාර්තාවේ මුලට දාන්න. පැසට දාන්න මේ මේ වේදනාව නිසා තරහ ගිය නිසා මට කරගන්න බැරි වුණයි කියලා. නමුත් අර අහුවෙන ටික අහුලා ගන්න දන්නවනම් අහුලා ගත්ත ටික වාර්තාවට ඇතුල් කරගන්න දන්නවනම් අනන්තවත් බලාපොරොත්තු ඇති කරන්න පුළුවන්. නිසා මේක විශේෂයක් කියන දෙයක් නෑ වැරද්දක් කියන්න බෑ මේකේ. මේ ක්‍රමයේම තමයි අපිට අනුගමනය කරන්න තියෙන්නේ. අපි කොච්චර භාවනා කරත් ලෝකයා භාවනා කරන්නේ ලෝකයේ තියෙන්නේ ඒගොල්ලන්ගේ වැඩවල. ඒ නිසා අපි එකෙන් කරදර ගන්න නැතුව පුළුවන් පුළුවන් වෙච්ච වෙලාවේ සතිය මුදුන්පත් කරගෙන යන්න දන්නවනම් ටික වේලාවක් ගියාම ওই කරදර වලට අහුම්කන් දෙන කන වහලා අරමුණට යන්නේක ඉදිරියපත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා වාර්තා කරලා තියෙන ක්‍රමය හොඳ නිසා පේනවා මෙයාට ඉදිරියට යන්න පුළුවන් කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. මා ආනාපාන සතිය දැනින්නේ උදරයේ පිම්බීම හැකිලිම මගින්. එසේ භාවනාව වඩන විට මා සිටින බව දන්නවා. ඒත් සිත පිට යනවා. නැවත මා සිත පිහිටුවාගත් සමහර අවස්ථාවකදී මට උණුසුමක් දැනී සිත නැවත පිටට යනවා. මට සතිය තියෙනවා. මට මේ දිනු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. තවත් ඒ සතිය තියෙන වෙලාවේ මම මෙතන ඉන්න බව දන්න වෙලාවේදී වැටහෙච්ච දේවල් උණුසුමක් කටේලා ලියලා තියෙනවා අනික් වෙලාවට කොහොමද දන්නේ මම මෙතන ඉන්න බව කොහොමද මං අත්දකින්නේ කියන එක අහුලන්න යන්න තොරතුරු එකතු කරන්න යන්න එතකොට පිට යන දේවල් ගැන කතා නොකර මේකට ආපු ගමන් මේකේ ශිල්පේ අහුවෙලා තියෙනවා නමුත් ඒ තොරතුරු ඇතුල් කරන්න පැකිලෙන ගතියක් තියෙනවා පුළුවන් තරම් ත්‍ක්මනේ පරියන්කේ ඉනකොට පරියන්කිනම දන්නේ කොහොමද මම ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? ආනපනිය ආවනම් මගේ මගේ හිත පිට නැහැ. ආනපන තියෙනවා කියලා දන්නේ කොහොමද කියන අහුවෙන අහුවෙන වෙලාවේ තොරතුරු එකතු කරන්න. එකතු කරලා වාතාවරණයට ඇතුල් කරන්න යන්න ආදු දවසක් දැයිද පටන් ගත්ත දවසේමනේ දවස් දෙකක් තුනක් යනකොට මේ ශිල්පේ දැන ගන්න කෙනාට ඉඩ හම්බෙච්ච පොඩි ඉඩේ ත්‍රී වීලර් කාර්යෝ දාගෙන හැටි දැකලා තියෙනවා. ඔය කොච්චර දෙනෙක් හිටියත් පොඩ්ඩ එහෙම වෙච්ච ගා ඌය දාගත්ත ගියා. ඌ යන්නේ නැහැ. පාරේ මිනිස්සු හිටියා. ටිපර් ආව මොකුත් නැහැ. ඌ එතකොට ගමන ගිහලා ඉවරයි. ඒ නිසා නිකන් ටීවී වල ලයිසන් එකක් ගන්න. කොහොමද දවස් තුනක් යනකොට හම්බ වෙනවනේ කියලා. <laughs> තියෙන තැනින් දාගෙන යන එක අපිට තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ලනුපැදුරේ සක්මන් භාවනා කරන විට පියවර 20ක් පමණ වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. ඊට පසු පිටත ශබ්දයකට සිත වෙනස් වුණා. නැවතද සිත භාවනාවට යොමු කර ගතිමි. ලනුපැදුරේ අවසානයේ ඇති ඇටසැකිල්ල දෙස net යොමු වූ විට සිත නැවතද වෙනස් වූයෙමි. ඒ ගැන පියවර 10ක් 15ක් පමණ මෙනෙහි වූයෙමි. පසුව නැවත වම දකුණ ලෙස බලා සක්මන් කෙලිමි. පියවර 15ක් 20ක් පමණ වම දකුණ වශයෙන් මෙනෙහි කළ හැක්කේ සිත වෙනස් වෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වේන ටික බලන්න ඔය පිට ඇටසැක ඇටසැකිලි දැක්ක මිසක තමන්ගේ කේම දැක්කනම් පියවර 10කින් බෙරන්න හම්බ වෙන්නේ නැහැ. ඒන මේ තොවිල් නටන්න වෙනවා. අර නිකන් කාගේද එකක් ඔය පෙන්ලා තියෙන්නේ. ওই තමන්ගේ කේම දැක්කනම් ওই වගේ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා දෙයයන් පින් සිද්ධ වේවා කියලා පේවර 15කින් හරි කමන්නේ නැහැ. හතිය පිහිටෙව්වනේ. මම කියන්නේ මේ වහින් නැත්නම් අප්පා ඕකේ සක්මන් කරන්න බෑ යන්න උඩට. වැල්ලේ සක්මන් කරන්න ෂෝක්. බුබ්බඩකම කම්මැලිකම නිසා තමයි ඕකට ගන්නෙ. එළියට කියලා සක්මන් කරන්න ඔය සක්මන් නම් ඔය දෝෂයක් නෑ යන විදිය හොඳයි. නමුත් අර දැනිච්ච සක්මනේ පියවර පියවර දැනෙන ටිකේ තොරතුරු අවුලන්නේ. ඒ ටික පුළුවන් තරම් වார்த்தාවට ඇතුළු කරන්න. එතකොට මේට වැඩිය අපිට මේ එල්ලේ අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය වැඩෙනවා. ඒ නිසා පළවෙනි දවසේම නිසා එච්චර මේ හිතනතර කරන දෙයක් නෑ. අදිෂ්ඨාන යුක්තව ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් මේ ආහාර සම්බන්ධයෙන්. ඒක දෙන විතර ටික කියලා දෙන්න තම සංවිධායක හම්බෙලා බේරගන්න. නෑ ස්වාමීන් මේක මං හිතන්නේ ස්වාමින් වහන්සේගේ අදහස අපේකට වඩා වැදගත් වෙනවා කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ යෝගීකු රාත්‍රී ආහාරයෙන් වැළකී සිටිය යුතු බව විකාලයේ ආහාර ගැනීමෙන් දන්නා අතර සමහර විට දීවැඩියා වැනි රෝග අවස්ථාවලදී යෝගීකු පළතුරු විස වැනි දෙයක් සකස් කරගෙන පානය කිරීම සුදුසුද උපදෙස් අපේක්ෂා කරමි. වහන්සේට නිදුක් නිදුක් නිරෝගී සුවය පතමි. අර කොලයක් හරි ගැසලා තිබුණ නැද්ද විකාල භෝජනේ? දුන්නා ස්වාමීන් වහන්සේ. ටික තියෙනවනේ ඔක ගන්න කියලා. පළතුරු විස අෂ්ටපාන ගන්න පුළුවන්. ජීවැඩි අමාරුවක් නෙමෙයි තියෙන්නේ පොත් කියවන අමාරුවක් මට වෙන්නේ. තියෙන කරුණාකර කොලේ කියවන්නේ. ඒක අපි ලියලා තියෙන්නේ. එපමණස. හොඳයි. අපි එන මෙතනින් ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. අපි නැවත තුනට රැස් වෙනවා මෙතන පරයන්ක භාවනාවකට. ඒ අතරමැද කාලේ සක්මනකට ගත කරන්න. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.